අවබෝධ කර ගැනීම පිණිස උපකාර වන ධර්මයන් සාකච්ඡා කරමින් පංච පාදානස්කන්ධය පිළිබඳ බොහෝ කරුණු කාරණාවන් සාකච්ඡා කරගන්නට යෙදුණා. ඉතින් මේ ධර්ම කාරණා සාකච්ඡා කරගෙන අපි අවබෝධ කර ගැනීමේදී මම දන්නවා මේක බොහෝ දිනෙකට බොහෝ තැන්වල ගැටලු සහගත වෙනවා. ඒ කියන්නේ අවබෝධ කර ගැනීමේදී තම තමන්ගේ ඥාන මට්ටමට අනුකූලව සමහර තැන් අපහැදිලි වෙනවා. ඉතින් එහෙම අපහැදිලි වෙනකොට සමහර අය මේක අතහැරලා දානවා මේක මෙච්චර අමාරු වෙන්න බෑ තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්මය මේක ඒ තරම්ම ගැඹුරට යන්න පුළුවන් එකක් නෙවෙයි මොකද සුනීතල සෝපා කළත් මේක අවබෝධ කළා නම් සුනීතල සෝපා කළත් මේක අවබෝධ කළා නම් සුනීතලට පටිච්ච සමුප්පාද පංච උපාදානස්කන්ධ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළාද ඒ වගේ තර්ක ඉදිරිපත් කරනවා සුනීත සෝපා කළා වගේ දිලිඳු අසරණ පාරක හිටපු අය හත් අවුරුද්දයයි මේක අවබෝධ කරගත්තා නම් මේ ධර්මය මෙච්චර වයසට ගිය අපිට මුහුකුරා ගිය අපිට මේක කරගන්න බැරි වෙන්න බෑ මොකක් හරි මේක මේ ගැඹුරු වෙන්න වැරදීමක් වෙලා තියෙනවා මේක මීට වැඩිය සරල වෙයි අවබෝධ කරන්න පුළුවන් එකක් මේක එච්චර ගැඹුරක් නැහැ කියලා අපිට තේරෙනවා ඒ කතා කරන ඒ ඉදිරිපත් කරන තර්ක තුලම තියෙන්නේ තම තමන්ගේ සක්කාය දිට්ඨිය පුජ්‍යල භාවයේ තරම මොකද අද දවසේ අපි මේ භෞතික ලෝකේ ඉගෙනගත්ත දැනුම් පරාසයෙන් අපි උද්දච්ච භාවයට පත්වලා අපි තරම් දන්න කෙනෙක් නැහැ කියන තැනදී සුනීතලට වැඩි අපි දන්නවා කියලා නේ කියන්නේ සෝපාකලට වැඩි සුනීතලට වැඩි අපි දැනුමෙන් උසස් වෙලා අපි බුද්ධියෙන් උසස් වෙලා අපි ඉගෙනගෙන අධ්‍යාපනය ලැබලා අපි මේ මේ වගේ තරාතිරම් දරන පිරිසක්. ඉතින් අපිට බැරි වෙන්නේ කොහොමද සුනීතලා අවබෝධ කරගත්තා. නම් අපිට ඩිග්‍රියකුත් තියනවා නේද? අපිට උපාධියකුත් තියනවා. ඒ නිසා සුනීතලට මොන උපාධිද නේද? කොහෙද හිටියේ? කසල කසලාදීමින් හිටපු සුනීතට මොන උපාදිද? අර මිනි වලක මිනියකට තියලා ගැට ගහලා අමුසොහන හිටපු සෝපාකලට කවර උපාදියක්ද මොන තේරුමක්ද අවුරුදු 7නේ. හැබැයි අපි එහෙම නෙවෙයි අපි බොහෝ ලෝකී ඉගෙන කියාගෙන අධ්‍යාපනය ලැබලා අපි උපාදි අරගත්ත අපි බොහෝ උසස් තලයේ රැකියාවන් කරන බොහෝ මුහුකුරාගේ දැනුමකින් යුතු පිරිසක් අපි. ඉතින් ඒ නිසා සුනීත සෝපාකල අවබෝධ කරා නම් අපිට අනිවාර්යෙන් මේක පුළුවන් වෙන්න ඕනි කියන තර්කය ඉදිරිපත් කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා සුනීතලා පහත් අපි උසස් ඒක මහා අනෝබෝධ කතාවක් මොකද ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න බල ධර්ම වැඩෙන්න වයස බලපාන්නේ නැහැ ඒක වයස නෙවෙයි ඉන්ද්‍රිය නානාත්වයට වයසක් නැහැ අවුරුදු 40 50 කනට ධාරණය නොවන අවබෝධ නොවන ප්‍රඥාවක් අවුරුදු 7 8 කනට වැඩෙන්න පුළුවන් එතකොට මේ ඉන්ද්‍රිය නානත්වය ධර්ම අවබෝධය පිණිස හේතු වෙන කාරණාවක් නිසා ලෝකේ <clears throat> අපි ඉගෙන ගන්න ලෝක සම්මතය අපි දරාගත්ත අධ්‍යාපන ශාස්ත්‍රයත් තුල කොටු වෙන එකක් නෙවෙයි. කියන්නේ මෙච්චර උගත් බුද්ධිමත් සමාජයක් කියලා. හැබැයි මට තේරෙන්නේ අද වෙනකොට අපේ රැකියා ශ්‍රේෂ්ත්‍රය තුලින් අපි ලබන අධ්‍යාපනය තුලින් බහුතරයක් අපේ ප්‍රඥාව වහනවා. අපේ ප්‍රඥාව වහනවා. අපේ ප්‍රඥාව වහලා අපි පංච උපාදානස්කන්ධ ලෝකේ පරතරක් නොමෙත නොමෙතිව හිර කරනවා කොටු කරනවා. අපි මන්ද බුද්ධිකයෝ කරන බව තමයි අද අධ්‍යාපන ශාස්ත්‍රය තුල අද රැකියා ශාස්ත්‍රය තුල අද සමාජ ශාස්ත්‍රය තුල තියෙන්නේ. හැබැයි අපි හිතනවා අපි ඒ තරම් අද වෙනකොට දැනුගත් පිරිසක් බවට පත් වෙනවා කියලා. දවසෙන් දවස අපි ලෝකය දියුණු වෙනවා කියලානේ අපි කියන්නේ. හැබැයි දවසෙන් දවස පේන්න තියෙන මේක පිරිහෙනවා. පංච උපාදානස්කන්ධයට කොටු විච්ච ලෝක සත්‍යය හිතනවා මේ දවසෙන් දවස පිරිහෙමින් යන එක දවසෙන් දවස දියුණුවටපත් වෙනවා කියලයි එයයි දකින්නේ. ඉතින් ඒ නිසා ඔබටම තේරෙනවා ඇති අද ඔබ ගෙවන ජීවිතය තුළ අද ඔබ ගත කරන කාර්ය බහුල ජීවිතය තුළ කොයිතරම්නම් මේ ධර්ම කාරණාවක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන කටයුතු කරන්න අමාරු අද තියෙන්නේ කියලා. අපි කොයිතරම් වේගයකද හිර වෙලා තියෙන්නේ කියලා. අපිට පුදුම වේගයක් නේ තියෙන්නේ අයියේ. ඉතින් අපි දැන් ඉක්මනින් මැරෙනවා. මැරෙන්න කලින් මේ වැඩ කොටස ඉවර කරගන්න එපායි නේ. ඒ නිසා අපි හරි වේගයකින් තමයි දුවන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට ධර්මයේ දේශනා කරනකොට චතුරාර්ය සත්‍යයට ගලපලම තමයි දේශනා කරන්න වෙන්නේ. ඉතින් මම බණ කියන්න දක්ෂ නැහැ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේලා පෙන්නලා දීපු ධර්ම කාරණා ඇසුරු කරගෙන අපිට තේරෙන යමක් තියෙනවා නම් අපි වටහාගත්ත වැටහෙන යමක් තියෙනවා නම් ඒක සාකච්ඡා කරන එකයි අපි සිද්ධ කරන්නේ. ඉතින් ඒ අරනකොට මේ ධර්මය දේශනා කරන්නේ තේරෙන යකෙකුට තේරෙන්න කියලා හිතාගෙන. ඉතින් නැතුව කරන්න බෑ මොකද දැන් අපි හිතමුකෝ සරල ක්‍රමයක් මට නම් පේන්නේ නැහැ මේක සරලව අවබෝධ කරන ක්‍රමයක් පේන්නේ නැහැ. සුනීත සෝපාකල ඇතුළු ශ්‍රෑම ශ්‍රාවකයෙකුටම දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය පිළිබඳව. ඉතින් දැන් හිතන්නකෝ දැන් අපි සූත්‍ර දේශනාවක් ගත්තම අහනවා ඇස අනිත්‍යද නিত্যද එතකොට උත්තර දෙනවා කොහොමද අනිත්‍යයි කියලා එතකොට ඒක අනිත්‍ය නම් දුකද සැපද කියලා අහනවනේ එතකොට කියනවා දුකයි කියලා. එහෙම අනිත්‍ය නම් දුක නම් අනාත්මද ආත්මද කියලා අහනවා. එතකොට අනාත්මයි කියනවා. ඉතින් මේ විදිහට වේදනාව ගැන සංඥාව ගැන සංඛාරය ගැන විඥානය ගැන එහෙම නැත්නම් ඇහැ රූප කන සද්ද නාසය ගන්ධ දිව රස කය පහස චක්කු සෝත ගාන දිව්‍යා කාය මනෝ විඥාන ගැන අහලා අනිත්‍යයි කියලා ඒක විස්තර කරලා අවසානෙට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ඒක බොහෝ පිරිසකට හේතු වුණා කියලා තියෙනවා. දැන් අපි අද ඇහැ අනිත්‍යයි කියලා කිව්වට අපිට එහෙම ධාරණය වෙන්නේ ධාරණය වෙන්නේ නැහැ. එතකොට අපිට පැහැදිලිවම තේරෙන කාරණාවක් තමයි එතනදී ධර්ම දේශනාව බොහෝ වෙලාවට බොහෝ ධර්ම දේශනාවල සූත්‍ර දේශනාවල අපිට සවිස්තරාත්මකව නැණ විස්තර කළා. ඒ කියන්නේ නිතර ධර්මයේ ශ්‍රවණය කරන නිතර ධර්මයේ අධ්‍යයනය කරන පිරිස්වලට එහෙම නැත්නම් මහා සංඝයා උදෙසා දේශනා කරපු සූත්‍ර දේශනා බොහොම කෙටියෙන් තියෙන්නේ. ඇයි නිතර ඒ අය ධර්මයේ ශ්‍රවණය කරන්න නිතර ධර්මය සාකච්ඡා කරනවා. ඉතින් එතනින් අපිට වැටහෙන කාරණාවක් තමයි මේක එකපාරටම වටහා ගන්නට හැමෝටම පුළුවන් කමක් හැමෝටම පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතරම උපදෙස් දෙන්නේ මේකට වීරිය කරන්න ඕන. වීරයවන්ත වෙන්න ඕන. අපි මේකට සතර සම්‍යක්පදන් වීරිය උපදවගෙන කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් නැති වුණොතින් ඇත්තටම මේක අවබෝධ කර ගැනීම බොහොම අපහසුයි. දැන් තම තමන් තම තමන්ගෙන් අවංකව මහලා බලන්න, හිතලා බලන්න භාවනා කරන්න කියලා හිතාගෙන ගියාට භාවනා කරනවා කියන එක කරනවා කියන එක කොයිතරම් අමාරු කාර්යයක්ද කියලා මේ හිත දමනය කරන එක. හිතෙන්නෙම නැගිටලා යන්න. ඉතින් භාවනා කරන්න කියලා වාඩි වුණාමත් හිතෙනවා දැන් නැගිටලා දමල ගහලා යන්න ඕන. ඉතින් ඒ වගේ දැන් නිදියන්න ඕන. ඉතින් මේකේ තරම් ලේසි නම් නේද? අපිට පුළුවන් වෙන්න ඕන ඒ විදිහට මේක මහ වේගිකෙන් අවබෝධ කරලා ඉවර කරන්න. ඉතින් අපි කල්පනා කරන්න ඕන අපිට අපේ ජීවිතේ පැය දෙක තුනක් වීරියෙන් යුක්තව කටයුතු කරගෙන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස අවශ්‍ය වන විදියට ධර්මයේ මෙනෙහි කරගන්න මෙච්චර අමාරු නේද? මෙච්චර අමාරු නම් ඒ ධර්මතාවය අපේ ජීවිතයට අවබෝධ කරන එක මම නම් කියනවා ඒ තරම් සුකර වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේම අපිට පෙන්නනවා අස්ව කෙන්දක් සොලොස් කලාපයකට වෙන් කරලා ඉවර වෙලා ඒක කලාපයක් අරගෙන දෙකලවර එක කෙරවලක ඉඳලා අනිත් කෙරවලට විදින එක විදින එක කරන්න ලේසිද කියලා අහනනේ දක්ෂ දුනු අයෙකුට. ඒක කරන්න ලේසි. ඒක බොහොම අමාරු බැරෑරුම් කාර්යයක්. ඒක සිදුවෙන සම්භාවිතාවයක් අඩුයි. ඉතින් මේකත් වෙන්න පුළුවන් කියනවා. හැබැයි මේ ධර්ම අවබෝධය ඊට වැඩි සියුම් කාරණාවක් කියලයි බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් ඒක ආනන්ද හාමුදුරුවෝ දෙසා තමයි බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ. ආනන්ද හාමුදුරුවොත් සමග බුදුරජාණන් වහන්සේ ලිච්ඡවී රාජධානිය පසු කරගෙන යනකොට දකින්නවා මේ ලිච්ඡවී රජ කුමාරවරු ඊතල වලින් හරම දක්වනවා. එක ඊතලයක් මේ පැත්තෙන් විදිනකොට එක්කෙනෙක් තව කෙනෙක් අර පැත්තේ ඉඳලා විදිනවා අර ඊතලයේ ගිහිල්ලා දෙක එකට උඩදී හැප්පෙන්න. ඉතින් ඒක ලේසිද? ඒකත් අමාරුනේ නේ. ඉතින් මේක දිහා බලාගෙන ඉඳලා ආනන්ද හාමුදුරුවෝ බුදුජාන් වහන්සේට කියනවා මේ ලිච්ඡවි රජ කුමාරවරු මනා හික්මීමකින් මනා හික්මීමකින් යුක්තයි කියනවා. පුදුම හික්මීමක් තියෙනවා නැත්තම් මේක කරන්න බෑ කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේ තමයි ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ලිච්ඡවීන් ළඟ ওই තරම් හික්මීමක් තියෙනවා නම් බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කර ගැනීමට තියෙන ඕන හික්මීම අර අස්වකෙන්ද උපමා කරලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ තරම් හික්මීමක් ඕන කියලා. ඉතින් එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන මේක අපි සුළු කොට තකන්න හොඳ නැහැ. සුළුවෙන් අපි මේක ගන්න හොඳ නැහැ. මොකද අපේ ජීවිතේ මම දන්නවා <coughs> අවබෝධ කරන්න තියෙන අමාරුම දේ තමයි මේ චතුරාර්ය සත්‍ය. මොකද ඒක අපිට මෙච්චරකන් අවබෝධ වෙලා තිබුණා නම් අපි අද මෙතනත් අපි අද මෙතනත් නැහැනේ. ඉතින් ඒ නිසා මේකට අවශ්‍ය කරන වීරිය තම තමන් තුළ ඇති කරගෙන මනා හික්මීමකින් යුක්තව කටයුතු කිරීම ඉවසිලිවන්තව අත්‍යවශ්‍ය කාරණයක් වෙනවයි කියන එක මම මතක් කරනවා. ඉතින් අපි මේ විදිහට ධර්ම සාකච්ඡා කරමින් ධර්මයේ දේශනා කරමින් මේ කරන කටයුතු වලින් උපරිම ඵල ප්‍රයෝජනයක් ලබා ගන්න කියන ඉල්ලීමත් කරන්න ඕන හැම දිනාටම මොකද දැන් අපි හොඳට හිතලා බැලුවොතින් මේ විදිහට බණ කියන්න ධර්මයේ සාකච්ඡා කරමින් කාලය ගත කරන්න එතකොට ගෝල බාලයෝ හදාගන්න පන්සල් ඉදි කරගන්න මේ වගේ කටයුතු වලට මම දකින්නේ සුදුසුම කෙනා තමයි රහතන් වහන්සේ කෙනෙක්. රහතන් වහන්සේ නමක් තමයි ඒ කටයුතු වලට සුදුසුම. ඒකට හේතුව රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ පංච උපාදානස්කන්ධයෙන් මිදුණු මහා උත්සමේ. එතකොට උන්වහන්සේට නැවත මේ ලෝකෙ පිළිබඳව නැවත බරක් හිටින්න විදිහක් නෑ එක බිඳුවකවත් එක දශමයකවත්. ඉතින් ඒ නිසා උන්වහන්සේලාට ලෝක සත්වයන්ගේ යහපත පිණිස දිගටම කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා පිරිනුවන් පානකම්. හැබැයි බුදුරජාණන් වහන්සේ අනාගාමී විච්ච කෙනාටත් ගරහලද නැද්ද තියෙන්නේ? ගරහලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අද අපි දිහා බැලුවම අපිටම හිතෙනවා එදා බුද්ධ කාලයේ භික්ෂුන් වහන්සේලා කැප කරපු ගත්ත වීරිය දිහා බලනකොට කොයිතරම් අඩු ප්‍රමාණයක කැපකිරීමක්ද වීරියක්ද අද සමාජය තුල තියෙන්නේ කියලා. ඉතින් අද ගත්තට පස්සේ විශේෂයෙන්ම ඒකට හේතුව තමයි අපිට නිවැරදි මඟ පෙන්වීමක්. නෑ අපි කොතන හරි යම් තැනක හිර වෙනවා. යන්තනක හිර වෙලා එතනට සීමා වෙලා කොටු වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වය තමයි මේ ධර්මයේ කොහෙවත් පිහිටන්න තැනක් ඉතිරි වෙන්නේ නැහැ. පිහිටන්න තැනක් ඉතිරි වෙන්නේ නැහැ. බැස ගන්න නිගමනයක් ඉතිරි වෙන්නේත් නැහැ. දැන් අපි කල්පනා කරමුකෝ අපි දැන් මෙච්චර වෙලා ධර්මයේ සාකච්ඡා කළානේ. චතුරාර්ය සත්‍ය ධර්මය පංච උපාදානස්කන්ධය පිළිබඳ බොහෝ විග්‍රහයන් අපි කරගත්තා. ඒ කරගෙන යනකොට අපිට තේරෙනවා පංච උපාදානස්කන්ධය ඇත්ත දකිනකොට අපිට තේරෙන කාරණාවක් තමයි අපිට රූපය කියලා ගන්න යමක් නිට්ටිය වශයෙන් හම්බ වෙන්නේ නැහැ. වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ගන්න තැනක් නිට්ටිය වශයෙන් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික තුල මම වශයෙන් හෝ මගේ වශයෙන් ආත්ම වශයෙන් ගන්න දෙයක් ඉතුරු නොවන අනාත්ම විච්ඡ ක්‍රියාකාරීත්වයක් තමයි හම්බ වෙන්නේ නේද එහෙනම් අනාත්ම විච්ඡ ධර්මයක් තුල බැස ගන්න ඉඩක් හම්බ වෙන්නේ බැස ගන්න ඉඩක් හම්බ වෙන්නේ නැහැ එයිද අපි කල්පනා කරමුකෝ ඕගතරණ සූත්‍ර දේශනාවට ගිහිල්ලා බැලුවා මේ ඕගතරණ සූත්‍ර දේශනාවේ අපිට විස්තර කරන්නේ කොහොමද? පිහිටාද නොසිට වෑයම්ද නොකර ඕගය තරණය කළා. පිහිටාද නොසිට වෑයම්ද නොකර ඕගය තරණය කළා. ඒතර දැන් අපි කල්පනා කරන්න ඕන පිහිටලා හිටියොත් ගිලෙනවා නේද? එතකොට වැඩියෙන් වෑයම් කරන්න ගියොත් ඉල්පෑනවා. දැන් මොකද්ද මේ පිහිටාද නොසිට වෑයම්ද නොකර ඕගේ තරණය කළා කියලා කියන්නේ? පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකරමින් මේ ඕගේ තරණය කරා කියලා කියනවා. එතකොට අපි කල්පනා කරලා ගත්තොතින් පිහිටනව නම් පිහිටන්න අනිවාර්යයෙන්ම පුජ්‍යල භාවයක් ඕනේද නැද්ද? ආත්ම සංඥාවක් ඕන පිහිටන්න. මෙහෙමනේ දැන් අපි ජීවිතේ හැමදේම හැමතැනම අපි කටයුතු කරන්නේ පිහිටලා කොහොමද පිහිටන්නේ විඥානයේ තුලින් ගොඩනගලා දෙන නාම රූප විඥානයන්ගේ ඇත්ත නොදන්නා අපි නාම රූප පරම්පරාවේ ඇත්ත නොදන්නා අපි මොකද්ද කරන්නේ රූපය ඇත මම ඇත කියන තැන බැහැ ගන්නවා නේ. ඒතර එහෙම බැහැ ගත්තට පස්සේ අපි පංච උපාදානස්කන්ධෙ පිහිටලාද නැද්ද? පංච උපාදානස්කන්ධෙ පිහිටලා. දැන් අපි ඒක තුල පිහිටලා අපි මොකද්ද කරන්නේ? තියෙන රූපයක් තියෙන රූපයක වෙනස් වීම අපි දැක දැක කොයිතරම් තියෙන රූපයක් කියන සංඥාව ඉඳගෙන ඉන්න මමෙක් තියෙන ලෝකයක් කියන තැනින් ඔය අන්ත දෙකට අහුවෙලා විඥානේ කොයිතරම් වෑයම් කළත් ඒ වෑයමෙන් ඇති වැඩක් නෑ ඒක අපි මහන්සියටපත් වෙන වෙහෙසටපත් වෙන සිද්ධියක් විතරමයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන ඒ රූපය වේදනාව සංඥාව සංකාර විඥානය කියන ස්කන්ධ ධර්මතා ටිකේ ඇත්ත ඇතිසැටියෙන් අපි තොර නොගන්නා තාක්කල් අපිට කවදාහක්වත් පුළුවන්කමක් ලැබෙන්නේ පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේකේ පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඔගේ තරණය කරන්න. දැන් අපි පංච උපාදානස්කන්ධයේ ඇත්ත දකිනකොට අපිට පිහිටන්න හෝ වෑයම් කරන්න කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ සාක්ෂාත් වෙන්නේ Nirodhayai Nirodhay මාර්ගයයි. ඉතින් මෙන්න මේ Nirodhayat මාර්ගයත් කියන තැන තමයි අපිට අවශ්‍ය කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය කියලා කියන්නෙම පංච උපාදානස්කන්ධයත් හිහට ගැනීමත් සිහි නුවණින් මනාකොට දකිනකොට Nirodhayat මාර්ගය සාක්ෂාත් කරගෙන උතුම් ඥාන දර්ශනයට. ඉතින් මෙන්න මේ ඥාණයටයි අපි චතුරාර්ය සත්‍ය ඥානය නුවණ කියලා කියන්නේ. ඉතින් මේ සඳහා තමයි අපි මේ විදිහට ධර්ම සාකච්ඡා කරගෙන සියලු කටයුතු සැලසුම් කරගෙන මෙදහම් වැඩසටහන මේ විදිහට මෙහෙවන්න තීරණයක් ගත්තේ. ඉතින් කල්පනා කරලා බලන්න Tamanට අද දවසේදී ඒ ඉගෙනගත් එහෙම නැත්නම් සාකච්ඡා කරපු ධර්ම කාරණාත් එක්ක ඒක ප්‍රායෝගිකව භාවනාවක් විදිහට අපි වඩන්න ගන්නකොට එහෙම නැත්නම් භාවනාවක් විදියට ප්‍රගුණ කරන්න ගන්නකොට තම තමන්ට ඇතිවිච්ච යම් ගැටලු තියෙනවා නම් තම තමන්ට මොනවා හරි අපහැදිලි තැන් තිබුණා නම් එතකොට තම තමන් මේ භාවනාවට වාඩි වෙනකොට දැනිච්ච අපහසුකම් තිබුණා නම් ඒ භාවනාව ප්‍රගුණ කරන්න බැරි විච්ච බාධක තිබුණා නම් ගැටලු තිබුණා නම් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න මේ මොහොත අවස්ථාවක් හැටියට යොදා ගන්න. මොකද තම තමන්ගේ දෝෂය තම තමන්ගේ අඩුපාඩුව තම තමන්ටමයි තේරෙන්නේ. ඒ තේරිච්ච අඩුපාඩුව තම තමන්ට තනියෙන් සකස් කරගන්න නුවණක් නැත්නම් ඒ දේ සාකච්ඡා කරගෙන ඒකට යම් පිළියමක් තියෙනවා නම් යම් විසඳුමක් තියෙනවා නම් ඒ විසඳුමත් සකස් කරගෙන ඉදිරි කටයුතු සැලසුම් කරගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේ මොහොත තම තමන්ට හිතින් තම තමන් අවංකවම තම තමන්ට දැනිච්ච දේවල් කතා කරන්න පුළුවන් කතා කරන්න වෙනවා නේද? නැත්නම් අපිට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කොහොමද මේක කරන්න ඕන කොයි තැනින්ද නැවත පටන් ගන්න ඕනි කියලා. ඉතින් තම තමන්ට පුළුවන්කම තියෙනවා ප්‍රශ්න ගැටලු අපහැදිලි තැන් තියෙනවා නම් සාකච්ඡා කරගන්නත් විශේෂයෙන්ම භාවනාව සම්බන්ධයෙන් කතා කරන්න මොකක් හරි වැදගත්කමක් ඒකේ තිබුණාද නැත්නම් ඒ කාලයේ අපරාධ කාලා දැම්මද කියන එක තම තමන් තමයි දන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ කාලයක් තියෙනවට නෙවෙයි මොකද අපි ඊළඟ මොහොත ගැන අවිනිශ්චිතයි නේද? හොඳයි මෙහෙම දැන් අපි මුලින්ම දැන් ආනාපාන සති භාවනාවේ අපි කිව්වා හුස්ම රැල්ලට හුස්ම රැල්ල එහෙම නැත්නම් ආනාපාන කයට අපි සිහිය පිහිටවන්න කියලා. දැන් මේ ආනාපාන කයට අපේ සිහිය පිහිටවන්න හේතුව තමයි අපි දැන් ගිහිලා නිකන් වාඩි වුණාට පස්සේ අපි වාඩි වුණාට පස්සේ ඇත්තටම ඒ කියපු විදිහටම අපේ හිත හැමතැනම දුවනවා. සෑම තැනකම දුවනවා කෙලෙස් පස්සේ තමයි දුවන්නේ නීවරණත් එක්ක අපේ හිත දුවගෙන යනවා. ඒක තමයි හිතේ ස්වභාවය. ඉතින් ඒ නිසා මේ කාලයක් තිස්සේ දුවපු හිත අපිට එකපාර දමණය කරගන්න, එක්තෙන් කරගන්න බැරි නිසා තමයි අපි ආනපාන කයට සිහිය පිහිටවගෙන ඒ ආනපාන කය තුල යම් සමතයක් වඩා ගන්න. ඉතින් ඒ සමතය අපිට නොවැඩෙන තාක්කල් ඇත්තටම අපිට එතනින් එහාට භාවනාව යන්නේ නැහැ. දැන් අපි කල්පනා කරමුකෝ. දැන් අපි වාඩි වෙන්නේ එක අරමුණක් අරගෙන මොකද්ද අපි ගත්ත අරමුණ? ගත්ත අරමුණ තමයි ආනපානය. එතකොට අපි ආනපානය ගන්නකොට ඉතින් මේක සිහිය පිහිටව ගත්තට අපේ හිත පුරුදු කොහමද? පුරුදු නිතරම දුවලා තමයි පුරුදු. ඉතින් අපි ඒක දුවනකොට දැන් අපි බලන්න ඕන කොයි විදිහට දිව්වත් දැන් අපි හිතමුකෝ ඇහැ රූප සකස් වෙන ක්‍රමයක් තියෙනවානේ දැන් අපිට ඇහැ රූප කියන කාරණාව අපි දන්නවා ඇස් දෙක අරගෙන ඉන්නකොට අපිට කොහොමද වෙන්නේ මොකක් හරි දර්ශනයක් තුලට ආවට පස්සේ අපිට ගොඩ නැගෙන්නේ මම විසින් එළියේ රූපයක් දකින්න ඒක මේ ආකාරයි කියලා සංඛාර නිමිත්තක් එක්ක. එතකොට අපි එතන විදර්ශනාවෙන් දකිනකොට අපිට තේරෙනවා මෙතන එළියේ ඇතුළ කියන ભેදය මේ විඥාණයෙන් සකස් කරලා මේ විදියට පෙන්නන එකක් කියලා ඒක ඇත්ත දකින්නට ඒක පස්සේ දුවන්නේ නැතුව යනවා. හැබැයි ඒ වගේම තමයි අපි තෝරගන්න ඕනේ මේ මන ධම්ම කියලත් අපි ඝෂ්ඨණය ගැන කතා කරන්නේ. දැන් මේ ඇහැ රූප, කන සද්ද, නාසය ගන්ධ, දිව රස, කය පහස මන ධම්මනේ. එතකොට අපිට දැන් නුවණක් තියෙන්න ඕන ඇහැ රූප කියන්නේ තියෙන එකක් තියෙන එකක් නෙවෙයි විඥානයේ තුලින් ගොඩනගලා දීපු නාම රූප ධර්මතාවයක් නිසා පැනවෙන එකක්. ඒ වගේම තමයි මේ මන ධම්ම කියලා කියන්නේ කොහෙවත් තිබිලා එන එකක්වත් කොහෙටවත් යන එකක්වත් නෙවෙයි විඥාණය නිසා දැන් අපි හිතලා බලන්නකෝ විඥාණයෙන් කරන්නේ දැන ගැනීමක් නිතරම. ඒතර විඥාණයෙන් දැනගත්ත නිසායි අපිට මනස තියෙන බව ධම්ම පස්සේ ගිය බව තේරෙන්නේ. මනස තියෙන බවත් ධම්ම තුලින් ඒක දැනගත්ත බවත් අපිට තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ තියෙන දෙයක් පස්සේ එහෙම නැත්නම් අපේ මොකක් හරි දෙයක් පස්සේ මනස අබාගෙන යනවායේ කියන කාරණාව ගැන අපිට කතා කරන්න වෙන්නේ මන ධම්ම ගැන කතා කරන්න වෙන්නේ අර මනෝ විඥාණයෙන් සකස් කරගත්ත දැන ගැනීම හරහාමයි. එතකොට අපිට එතන තියෙන විදර්ශනාවත් අර විදිහෙමයි අපි තේරුම් ගන්න ඕන මේ විඥානයේ මායාකාරය මොකද්ද කරන්නේ පුජ්‍යල භාවයක් හදලා මනසයි ධම්මයි කියන දෙපැත්තක් නිර්මාණය කරලා මම කියන ස්වභාවයෙන් යුක්ත මාව අතරමං කරන එක තමයි කරන්නේ. සංඛාර නිමිති ඔස්සේ අතරමං කරනවා. ඉතින් ඒකම නැවත නැවත සිහිපත් කර කර අපේ මුඛ්‍ය නිමිත්ත තුල තමයි අපි හිත පිහිටවන්න ඕන. එතකොට අපිට මේක පැයෙන් බැරි වෙන්න පුළුවන්. පැය දෙකෙන් බැරි වෙන්න පුළුවන්. දවසින් බැරි වෙන්නත් පුළුවන්. දවස් 10කින් බැරි වෙන්නත් පුළුවන්. අවුරුද්දක් යන්නත් පුළුවන්. මොකද අපි මේක භාවිත කරන තරමට බහුල කරන තරමට තමයි අපේ සමතේ කියන එක දියුණු වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මුලින්ම ඇතම් කෙනෙකුට ඉතා ඉක්මනින් මේ සමතිය වැඩෙන්න පුළුවන්කම තියෙනවා. ඉක්මනින්ම සමතේටපත් වෙන්න පුළුවන්කම තියෙන උපේක්ෂාවට. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මූලික වශයෙන්ම අපේ සමතේ පැත්ත අනිවාර්යයෙන්ම දියුණු කරගන්න වෙනවා. මොකද සමතේකට පත්විච්ච නැති තැනක ඉඳලා අපිට කවදාකවත් ඒ ආනපාන කය සියුම් විදිහට අර දක්ෂ වඩුවෙක් ලී භාණ්ඩයක් ලියනකොට දැනෙන ස්වභාවය යතු ගන්නකොට දැනෙන ස්වභාවයේ තරම් තීව්‍ර විදිහට අපිට දැනෙන්නේ අපේ සමතේ උපරිම මට්ටමකට එනකොට අන්න එතනදී තමයි අපි විදර්ශනා නුවණට අපි යන්න ඕන. විදර්ශනාව කියන්නේ කානපාන කයේ විදර්ශනාවට යන්න අවශ්‍ය කරන්නේ ආනාපාන කය පිළිබඳව සමතේ ප්‍රබල විදිහටම වැඩෙනකොට ඉතින් ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ නැත්නම් අපේ හිත මොකක් වෙනවද? අනිවාර්යයෙන්ම විසිරිලා දුවන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මූලික වශයෙන්ම සමතය තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි සමතයට බුදු ගුණ භාවනාව, ධම් ගුණ භාවනාව, සංඝ ගුණ භාවනාව වගේ ගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අපි මෙනෙහි කරමින් පවා අපේ හිතේ තියෙන වේගය, චිත්ත වේගය නීවරණයන් පස්සේ හඹාගෙන යන ස්වභාවය අවම කරගන්නට අවශ්‍ය කරනවා. ඉතින් ඒ වගේ තම තමන්ගේ තියෙන ක්ලේශ ධර්මයන්ට අනුකූලව අපිට අනිවාර්යයෙන්ම නීවරණ වලින් මැඩගත් හිතේ සමතේ සමාධිය කියන එක බොහෝ වැදගත් වෙනවා. එහෙම නැති වුණොතින් අපිට එතනින් එහාට ඒ භාවනාව කරගෙන යාම අපහසු වෙනවා. ඊළඟට කායික වශයෙන් දැනෙන්නා වූ පීඩාව පව දැන් අපි හිතමුකෝ යම් කෙනෙක් කකුලක් නමාගෙන ඉන්නකොට කකුලේ වේදනාව එන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කකුලේ වේදනාව පිළිබඳව අපි නුවණින් මෙනෙහි කළේ වේදනාව එහෙම නැත්නම් ඒ දැන ගැනීම අපි කළේ විඥානය ඔස්සේ ඒ දැනගන්නකොට තමයි අපිට කය ඇති බවත් මගේ කකුල රෙදෙන බවත් කියන දෙපැත්ත මම සහ කය කියන දෙපැත්ත සකස්ුනේ කියලා නුවණින් දකිනවා හැබැයි නුවණින් දකින ගමන් අපිට කායිකව ඒ කකුල දිගට මෙහෙම තියානින්න බැරි නම් අපහසු නම් අපි මොකද්ද කරන්නේ? ඒ කකුල දිගහැරියට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක වෙනස් කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද අපිට එකපාර එක ඉරියව්වක ඉන්න අපි හුරු කරලා නෑනේ. අපිට පුරුදු වෙලා නෑ. ඉතින් අපි ඉතින් මුලදී ඒ විදිහට එකත් සිහිනුවණින් දකිමින්ම ඒ ඉරියව්ව අපි වෙනස් කරනවා මොකද නැත්තම් එතනින් එහාට අපි ඒ තුලම මමත්වෙන් පිහිටන්න පටන් ගන්නවා ඉතින් මේ විදිහට තමයි අපිට මුලදී ඒ කාරණා ටික විසඳ ගන්න තියෙන්නේ. එකපාර කෙනෙකුට හිතේ සමතේවත් ඇති නොවෙන්න පුළුවන්. දැන් ඔබම කල්පනා කරලා බලන්නකෝ අවන්කව ඔබේ හිතවල ඔබ කොයිතාක් දුරට ජීවිතයේ සමතයක් පුරුදු කරලා තියනවද? එහෙම නැත්නම් කලබලකාරීව අපේ ජීවිතේ නීවරණ ඔස්සේ හඹාගෙන යන්න උරු කරලා තියනවද කියලා ගත්තොත් අපි ඒ තරම් ඒ පැත්තටයි හුරු කරලා තියෙන්නේ. ඒ නිසා මම කිව්වේ මේක එක දවසෙන් කරන්න බෑ. ඒ විදිහට අපි එක දවසක් හරි කරනකොට තමයි අපේ ස්වභාවය ගැන අපිට තේරෙන්න පටන් ගන්න. අපිට අපිව අඳුන ගන්න ලැබෙන්නේ අපිට කොයිතරම් දෝෂයක් තියෙනවද මේ මගට කියන එක තම තමන්ට තෝරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක බොහොම හොඳයි ප්‍රශ්නය. මූලික වශයෙන් අනිවාර්යෙන්ම මම දකින්නේ සමතේ කියන කාරණාව දියුණු කරගන්න ඕන සමතේටපත් වෙච්ච භූමියක ඉඳලා අපිට විදර්ශනාව බොහොම පහසු කරනවා. දැන් මම තනි තනියෙන් අහන්න නේද කෙනාගෙන් කෙනාගෙන් මොකද්ද උනේ කියලා ඉතින් කියන්නේ නැහැ නේ ඉතින් විලි ලැජ්ජයි නේ කියන්නේ නේද කවුරු කියන්නේ නැහැ ඉතින් ඒ නිසානේ හංගන් ඉන්නේ නේ. වාට එක්කෝ වටින එකක් තියෙන්න ඕන. එක්කෝ ප්‍රසිද්ධ කරන්න බැරි මොනවා හරි තියෙන්න ඕන නේද? දෙකෙන් එකක් නේ හංගන් ඉන්නේ මමත් වෙන්නේ. හොඳයි. ඒ මහත්ය අහන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසය තුලින් සමතය තියවුරු මට්ටමකට පැමුණාම තමයි විදර්ශනාව අවශ්‍ය කරන්නේ. එතකොට මේ ආනපාන සමතය ප්‍රබලව තියුරු භාවයටපත් වුනාම දැනගන්නේ කොහොමද කියන එක. දැන් මෙහෙම වෙන්නේ. දැන් අපි ආනාපානය අපි මුලින්ම යන්නේ කය ඍජු කොට තබාගෙන පළඟක් වැඳගෙන එහෙම නැත්නම් Taman පහසු විදිහකට වාඩි වෙලා අපි ගිහිල්ලා ආස්වාස ප්‍රාස්වාස කය දිහා බලන් ඉන්නවනේ. ඒ බලන් ඉන්නකොට අපේ හිත එකපාරම ආස්වාස ප්‍රාස්වාසය තුල දිගටම පවතින්නේ නෑ මොකද්ද වෙන්නේ එක්ක කායික එන පීඩාවක් ඔස්සේ දුවනවා එහෙම නැත්නම් gedara පස්සේ හරි කොහේ හරි හිත දුවන්න පටන් ගන්නවා නේද එහෙම දුවද්දී අපි මොකද්ද කරන්නේ දුවන අරමුණ විදර්ශනාවටපත් කරලා නැවත අපි එන්නේ කොහෙටද නැවත අපි එනවා අර ආනාපාන කයට සිය පිහිටවනවා. ඒතර මේ විදිහට අපි බොහෝ වෙලාවක් වෙලාව කියන්න පුළුවන් කමක් නැහැ. තම තමන්ගේ ස්වභාවය මත ඒක ඒ විදිහට ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන යනකොට යම් අවස්ථාවකදී අපිට දැනෙන්න පටන් ගන්නවා අපි හිත අර අරමුණු පස්සේ හඹාගෙන යන ස්වභාවය නතර වෙනවා වගේ. කියන්නේ අපේ හිත වෙනත් අරමුණු පසුපස හඹාගෙන යන ගතිය බොහොම අඩු වෙලා හඹාගෙන යන්න ගියත් ඒකට අග්ගාලා විදර්ශනා නුවණට අහුවෙලා අපි එනවා අර ආනපාන කය සමාධියට එනවා. ඉතින් ඒ විදිහට ආනපානය තුල සමතය වැඩෙනකොට අපේ හිතේ අපිට ඒකාග්‍ර බවක් තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අරමුණු පස්සේ හඹාගෙන යන ස්වභාවය බොහෝම අඩු මට්ටමකට යන්නෙම නැති තරම් අපේ හුස්ම රැල්ල පිළිබඳ සියුම් විදිහට දැනෙන්න පටන් ගන්නවා. කොයි විදිහටද අපේ හුස්ම දැන් අපි හිතමු කර ලියන වඩුවෙක් අත ගෙනියනකොට ඒ වඩුව දන්නවා මේ අත දැන් හිමීට මේ කෙරවලට යනවා කියලා ගමන් කරගෙන. ආයේ ආපස්සට එනවා කියලා තේරෙනවානේ. අන්න ඒ වගේ වැටෙන්න පටන් ගන්න හුස්ම කය ආනාපානකය ආරම්භ වෙච්ච මොහොතේ ඉඳලා ඒ ආරම්භයේ මුදලා හුස්ම තීව්‍ර විදිහට ඉහළට ආපු විදිහත් පහළට ගලාගෙන ගිය විදිහත් එහෙම නැත්නම් ආස්වාසයේ විච්ච විදිහ ප්‍රාස්වාසයේ විච්ච විදිහ ගැන දිගටම ඒ ක්‍රියාව තුලම අපේ හිත සමතේකට පත් වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාවලිය තුලම සමතේකට පත් වෙන්න පටන් ගන්නවා. දැන් වෙන අරමුණක යන්නේ නැහැ. ආනපාන කයම අරමුණු වෙලා ඒ තුලම සමතයක් සමාධියක් වැඩෙන බවක් වැටහෙන්න පටන් ගන්නවා. අන්න එතනදි තමයි අපි මේ විදර්ශනාව කියන තැනට අපිට තීව්‍රණු වෙන්නේ විදර්ශනාවට යන්න පුළුවන්කම ලැබෙන්නේ එතකොට ඒක සියුම්ම වැටහෙනකොට අන්න එතනදී අපි බලන්න පටන් ගන්නවා දැන් අපිට තේරෙනවා දීර්ඝ වශයෙන් හෝ කෙටි වශයෙන් පුජ්‍යලයේ ඉඳගෙන නාසයක් දරාගෙන හුස්මක් ගන්නවා එතකොට ඒ නාසයේ අග හෝ උඩුතලේ හරි Tamanට ප්‍රකට වෙන තැනක ස්පර්ශ වෙන නිසා තමයි අපිට මේ දැන ගැනීම දැනගන්න ලැබෙන්නේ කියන මට්ටමකින් තමයි අපිට තේරෙන්නේ. හැබැයි අපි බලන්න ඕන මම ඉඳගෙන බාහිර තියෙන හුස්ම රැල්ලක් ආස්වාස කරනවා පාස්වාස කරනවා කියලා දැනුනේ කොහෙටද දැනගන්න ලැබෙන්නේ දැනගන්න ලැබෙන්නේ විඥානයේ තුලින් නේද? අප තමන්ගේ හිතට දැනිච්ච ස්වභාවයක් නේද? හිතින් දැනගත් ස්වභාවයක් මේක. එතකොට ඒ දැනගත් ස්වභාවයට තමයි අපි විඥාන කියලා කියන්නේ. ඒ දැනගත් ස්වභාවයට අපි කියන විඥාන කියලා. ඊළඟට අපි කල්පනා කරන්න ඕන මම විසින් හුස්මක් ගන්නවා කියලා ගොඩනැගිච්ච ස්වභාවයට අපි කියනවා සංඛාර කියලා කියනවා. මොකක් කියලාද? සංඛාර කියලා කියනවා. ඊට පස්සේ ඒක දැනගත්තෙත් කොහෙන්ද? ඒක දැනගත්තෙත් විඥානයේ තුලින්. එතකොට අපිට සංඥා ටිකක් එන මොනවාද එන සංඥා? වායෝ ධාතුව ගැටීම පිළිබඳ සංඥාවක් එනවා නේද? එතකොට මම කියලා කෙනෙක් ඉන්න බවට හුස්ම ගන්න බවට යම් සංඥාවක් අපිට දැනෙනවා. ඒක දැනෙන්නේ කුමක් තුළින්ද? අපිට ඒක දැනෙන්නේ විඥාණයෙන්. අපිට ඒ සංඥාව බොහෝ වෙලාවට දැනෙන්නේ අර හුස්ම රැල්ල ගැටෙන සංඥාවත් එක්කද නැද්ද? ඒ ගැටීම තමයි අපිට සංඥාවක් විදියට දැනෙන්නේ. එතකොට ඒත් එක්කම අපිට ඒ තුළ උපේක්ෂා වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. ඒක උපේක්ෂාවටපත් වෙලා තියෙන්නේ. එතකොට ඒක දැනගන්නේ අපි හිතෙන්මයි නේද? ඒක සිතින්ම විඥාණයෙන්ම දැනගන්නවා. එතකොට අපිට මේ ගැටෙනකොට වායෝ ගතිය ඊට පස්සේ තද තැනක පුෂ්ඨයක ගැටෙනවා වගේ පටවි ගති පිළිබඳ එතකොට උණුසුම වගේ දැනෙන්න පුළුවන් නේද හුස්ම රැල්ලත් එක්ක තේජෝ ගති මේ විදිහට අපිට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති ස්වરૂප හතරක් විදිහටත් මේක දැනෙන්න පුළුවන්. එය දැනගන්නේ කොහෙන්ද? මේ ටික දැනගන්නේ විඥානේ. එහෙනම් මෙන්න මේ විඥාණයෙන් අපි දැනගත්තේ මෙහෙමනම් නාම රූප දෙකක් නේද? විඥාණයෙන් දැනගත්තේ නාම රූපයේ ස්වභාවය. දැන් අපි කල්පනා කරන එහෙමනම් මෙතන විඥානයේ තුලින් තමයි එහෙමනම් බාහිර හුස්ම රැල්ලත් හුස්ම ගන්න කෙනත් කියන දෙපැත්තක් හදලා දුන්නේ කොහෙන්ද විඥානයේ තුලින්මයි හැබැයි මෙතන දෙපැත්තක් විදිහට අපිට පෙන්නලා විඥාණයෙන් ආත්ම දෘෂ්ටිගතව කෙනෙක් හුස්ම ගන්නවා කියලා පෙන්නලා දුන්නට මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන විඥාන නාම රූප ක්‍රියාවලියක් මිසක මේක තුල නිට්ටිය විච්ච කෙනෙක් හෝ නිට්ටිය විච්ච හුස්මක් තියනවා නෙවෙයි. එහෙම නැත්නම් නිට්ටිය විච්ච නාම රූපයක් හෝ නිට්ටිය විච්ච විඥානයක් තියනවා නෙවෙයි. විඥාණයට නාම රූප හේතු වෙලා තමයි අපිට මේ දැන ගැනීම කරන්න අවස්ථාව ලැබෙන්නේ විඥානයේ නිසාම නාම රූපත් නාම රූප නිසාම විඥානත් මිසක් කෙනෙක් හුස්ම ගන්නවා නොවේයි කියන තැනට අපි මොකද්ද කරන්නේ? අර සමතේ තීව්‍ර වෙලා එනකොට මෙන්න මේ විදර්ශනා නුවණ පවත්නවා. එතකොට මේ විදර්ශනා නුවණ පවත්නවා කියලා කියන්නේ දැන් සමත භූමියේ පිහිටලා තමයි අපි මේ විදර්ශනාව පටන් ගන්න. එතකොට සමත භූමියේ පිහිටලා අපි විදර්ශනාව කරගෙන යනකොට අපි මෙච්චරකම් අර කාම ලෝකේ යන්තම් හරි දුවන්න තිබුණා නම් ඒ දුවන ස්වභාවයේ හිතේ චිත්ත වේගය මේ වෙනකොට පාලනය වෙනවා. එතනින් පස්සේ මොකද්ද වෙන්නේ? අපිට අර කාය සංකාරය සංහිඳින ඕලාරික වශයෙන් සත්වයේ පුජ්‍යලයක් ඉඳගෙන හුස්මක් ගන්නවා අපිට කරනවා කියලා තිබුණා නම් ස්වභාවයක් අපිට මොකක් වෙනවද? මේ ස්වභාවය අර නුවණත් එක්ක සංසිඳිලා යනවා. අන්න එතකොට තමයි අපේ හිතේ ස්වභාවයන් ඊළඟට මතුවෙනවා කොහොමද? කාම ලෝකයෙන් මිදෙනකොට ඊළඟට අපිට ඕලාරික ගතියෙන් මිදලා යනකොට අපිට ඊළඟට හිතට ප්‍රීතිය විදිහට සුඛ විදිහට අධිචිත්‍ර ප්‍රමෝදයක් විදිහට මේ හිතේ ස්වභාවයන් ටික දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙනකොට ඒ වගේ තියෙන සංකත වූ පටිච්ච සමුප්පන්න වූ ක්‍රියාවලිය නුවණින් දකිමින් අනිත්‍යානු දර්ශනීව එතනින් එහාට කටයුතු කරලා Nirodheට හිත ගේනවා. එතකොට තමයි අපිට විරාගානුපස්සී, Nirodhanupassී ස්වභාවය තේරෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දැන් අපි හිතමුකෝ අපි මුලින්ම සමතේට එනකොට හිත දුවනවනේ කොහෙද දුවන්නේ? කාම ලෝකේ පස්සේ දුවනවනේ නේ. කාමයන් පසු පස දුවනවනේ. ඊළඟට ඒක සමතේකටපත් වෙලා විදර්ශනාවට නැවත එනකොට නැවතත් දුවන උපක්ලේශෝස්තනේ ප්‍රීතිය සුඛය අධිචිත්ත ප්‍රමෝදය මේ විදිහට හිත දුවනවනේ නේද? එතකොට ඒ දුවන ස්වභාවයත් අර සමතය ආරම්භ කරනකොට දුවපු ස්වභාවය වගේම තමයි. මොකද මේ ප්‍රීතියෙන් ගැලවෙන්න ලේසි පිහිටන්නම හිතෙන්නේ ඒ තරම් අපිට ඒකේ තියෙන ඒ ප්‍රීතිය පිහිටන විදිහටම විඥාණයෙන් ගෙනල්ලා දෙනවා සැහැල්ලුවක් ඒ සුඛය තුල ඉන්නම හිතෙන විදිහට තමයි ගෙනල්ලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ටිකත් ඒ විදිහට නුවණින් විදර්ශනාවට පත් කරගත යුතුයි. ඒ නිසායි මම කිව්වේ මේක බොහොම සියුම් විදිහට කරන්න තියෙන ක්‍රියාවක්. බොහොම සංයමයකින් යුක්තව සමතයක් තුලින්ම එන්න වෙනවා කියන එක මම මතක් කළේ. අපිට හිතේ එනම් විදර්ශනාවෙන් මේක කරන්න බැරිද කියලා ප්‍රශ්න අහනවා. ඉතින් ඉස්සෙල්ලා බලන්න විදර්ශනාවෙන් කරන්න කලින් නිකම් බලන්න යාට විදර්ශනාව දිව යන්න කොයිතරම් සමතයක් තමන්ගේ ජීවිතේ තියනවාද කියන එක නේද? ඉතින් සමතේ ඒ තරම්ම දුර්වල නිසායි අහන්නේ විදර්ශනාවෙම විතරක් මේක කරගන්න බැරිද කියලා. ඉතින් සමතේකටපත් කරගන්න ඒ තරම් අමාරුයි නම් කොහොමද අපි විදර්ශනාවකට එන්නේ නේද? ඉතින් අපි මේ සමතේ ජීවිතය හුරු කරගෙන යනකොට අපේ එදිනදා ජීවිතයේ පවා විදර්ශනා නුවණ අපේ සතර ඉරියව්වෙම වැඩෙන දියුණු වෙන ප්‍රමාණය පවා වැඩි වෙන්න පටන් ගන්නවා. ඔව් මාත්‍ය අපිට ඇත්තටම මුලින්ම හුස්ම රැල්ල කොයි ආකාරයට හරි අපිට ප්‍රකට වෙන්නේ නාසය ආශ්‍රිතවනේ. හුස්ම ගන්න බව පිට කරන බව අපිට ප්‍රකටව දැනෙන තැන තමයි ඇත්තටම අපි සමතේ දිනු කරන්නේ. හැබැයි අර විදර්ශනා නුවණ නැත්තම් එතනින් එහාට අපේ හිත නොඑක් නොඑක් ස්වභාවවලටපත් වෙලා හිතෙමුත් මිදිලා ගිහිල්ලා අපිට එතකොට හුස්ම තියෙන බව දැනෙන්නේ නැතුව යන ස්වභාවයකට එනවා. ඒ එන්නේ මොකද? එතකොට එයාට තේරෙන්නේ හිත පමණක් ඇති බව. එතකොට හිතින් හිත පමණක් ඇති බව. එතකොට එයාට රූපී ධානය ටික පහුවෙලා අරූපී ධානයක් දක්වාම හිත වැඩිලා තියෙනවා. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ එවැනි මට්ටමකට සමතයක් තියෙනවා නම් ඒක බොහොම වැදගත්. එතනින් එහාට අපි කරන්න ඕන ඒ නොදැනී යන తত্ত্বය කියන කාරණාව අපිට මෙතනට අදාළ නැහැ විදර්ශනාවට. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ආනාපානය තුලම දැන් අපිට කියනන අවසානය දක්වාම ආස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියලා. මගදී ඒක නැති වෙලා යනවා කියලා අපිට කතා කරන්නේ අපිට නිතරම කතා කරන්නේ කොහොමද? අවසානටත් කතා කරන්නේ අනිච්චානුපස්සී කරන තැනත් අස්ස සිස්සා මීති සික්කති පස්ස සිස්සා මීති සික්කති එහෙනම් දැන් අපි අර සමතේ ප්‍රබලවම නැගෙනකොට අනිවාර්යෙන්ම අර විදර්ශනා නුවණට හිත තියාගත්තොතින් අපිට සෑහෙනට දුරකට යන්න පුළුවන්කම ලැබෙනවා ඉතින් අපි Nirodhayak සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ <clears throat> අනිවාර්යෙන්ම එතනින් එහාට අපේ ඉදිරි අධිගමයන්ටපත් වෙලා අෂ්ට සමාපatti දක්වාම උපදවගෙන නිරෝධ සමාපත්තියකට සමවදින්න පවා අවශ්‍ය කරන පාර තමයි ආනපාන සතියෙන් අපිට පෙන්වලා දීලා තියෙන්නේ බොහොම බුද්ධ ශාසනයේ තියෙන වැදගත්ම භාවනාව තමයි මූලිකතම භාවනාව තමයි ආනපාන සති භාවනාව සතර සතිපට්ඨානෙත් අංක 1ටම කායගත සතිය යටතේ අපිට ආනපානයේ පිළිබඳ තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් මහත්ය සඳහන් කළා වගේ සමතය කොයි විදිහකට හරි ගැටලුවක් නැහැ. Tamanට ප්‍රකට විදිහකට අරගෙන එතනින් එහාට විදර්ශනාවට යන්න ඕන. ඔව් සක්මන් භාවනාවේ සමතය දැන් අපි හිතමුකෝ දැන් අපේ දන්නවා දැන් ගොඩක් වෙලාවට අපි ආරණ්‍ය සේනාසනවල පරණ සිද්ධාස්ථානවල පවා භාවනා ආසනයක් එක්ක අපි දකින්නනේ සක්මන් මළුවක් තියනවා නේද? සක්මන් මළුවක් තියෙනවා. මොකද අපිට එක දිගට පැය ගාණක් වාඩි වෙලා ඉන්න අමාරුව පහසුකම් තියෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි දැන් මේ ආනපානයට අපි අපි හිතමු කානපාන සති භාවනාව වඩන්නේ කියලා. එතකොට ආනපාන සතිය තුළ අපිට මුලින්ම සමාධිය උපදව ගන්න යනකොට සමාහට කායික අපහසුතා කෙනෙකුට ප්‍රබලවම ප්‍රබලවම නැගෙන්න පුළුවන් කෙනෙකුට. එතකොට ප්‍රබලවම කායික අපහසුතාවයන් දැනෙනවා කියලා කියන්නේ යාට තවදුරටත් ඉඳගෙන සිටීමේ පළක් නැහැ. එතකොට අපි යම් සීමාවක සීමා කරගෙන අපි සක්මන් මළුවක් තනාගත්තට පස්සේ අපිට හුස්ම රැල්ලට හිත තියනවායි කියන කාරණාව අපිට කරන්න අමාරුනේ ඇවිද ඇවිද ඇවිද ඇවිද කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි ඒ සක්මන් කරන වෙලාවටත් මොකද්ද කරන්නේ? ඉරියාපත විදියට මේ ඇවිදින්නේ සත්වයේක්ද පුජ්‍යලේද්ද ආත්මයක් මේ කෙරවල ඉඳලා අර කෙරවලට කකුල උස්සලා තියලා යනවද එහෙම නැත්නම් මේ කකුල උස්සනවා කියලා දැනගත්තේ කොහෙන්ද? දැනගත්තේ විඥාණයෙන්මයි. එතකොට අපිට තේරුනේ මම කකුල උස්සලා තිව්වා කියලා නේද? හැබැයි අපි දකිනවා මොකද්ද මෙතන කෙනෙක් සත්වයක් පුජ්‍යලයක් ආත්මයක් මේ කෙරවලේ ඉඳලා අර කෙරවලට යනවා නෙවෙයි අපිට කය පුරා විහිදී යන වායෝ ධාතුවක් ඇතනම් ඒ වායෝ ධාතු රූපය ඇසුරු කරගෙන අපිට මොන මොකද්ද ගෙනල්ලා දෙන්නේ? අපිට මේ සංඥාව ගෙනල්ලා දීලා අපිට මම ඇවිදින බවට විඥාණයෙන් හඳුන ගැනීමක් කරලා දෙනවා. එතකොට අපි තෝරගන්න ඕන ඒ වායෝ ධාතුවක් විහිදී යනවා කියලා අපි දැනගන්නෙත් විඥාණයෙන්මයි. කය පවතිනවා කියන සංඥාව දැනගන්නෙත් විඥාණයෙන්මයි. මම ඇවිදිනවා කියන සංඛාරය දැනගන්නෙත් විඥාණයෙන්මයි. එහෙනම් අපි තෝරගන්න ඕනේ ඒකාකාරී සත්වේ පුජ්‍යලේක් ආත්මයක් මේ කෙරවල ඉඳලා අනික් කෙරවලට යනවා නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් සකස්widetilde විඥානයේ තුලින් පහල කරපෝ නාම රූප ක්‍රියාවලියක් මිසක් මෙතන නিত্য විච්ච කකුලක් හෝ නিত্য විච්ච යන කෙනෙක් හෝ ඉන්නවා නෙවෙයි කියන නුවණින් යුක්තව අපි මොකද්ද කරන්නේ සක්මන් කරනවා එතකොට ඒ විදිහට සක්මන් කරගෙන යනකොට අපේ හිත සමතේකටපත් වෙනවා. ආයි නැවත වාඩි වුණාට පස්සේ අපි මොකද කරන්නේ? අර ආනපාන කයටම නැවත වතාවක් අපි ප්‍රවිෂ්ඨ වෙනවා. එහෙම නැත්නම් ආනපානයේ පිළිබඳ සිහිය පිහිටව ගන්න. ඉතින් ওই කායික අපහසුතාවයන් අපිට තියෙන හිත සමාහිත වෙලා තීවුරු විදිහටම සමාධිය සමතේ වැඩෙනකන් තමයි අපිට ඔය කායික අපහසුකම් දිගින් දිගට දැනෙන්නේ කාලයක් තිස්සේ අපි හුරු වෙලා අපේ සමතේ තීව්‍ර වෙනකොට අපේ කායික අපහසුතන් දැනෙන ප්‍රමාණය අවම වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් කෙනෙකුට ආනාපාන සතිය ප්‍රබලව කරන්න බැරි නම් අර ඉරියාපතවල පවා ඉරියාපත භාවනාවේ පවා විදර්ශනාව දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර සමතය ආනාපානයේ තියෙන විශේෂත්වය තමයි අපිට ඉදිරි අධිගමයට ඊතා ඉක්මනින්පත් වෙලා අෂ්ට සමාපatti දක්වා ඒක ප්‍රගුණ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්පූර්ණයෙන්ම මේ පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න නුවණ සකස් කරගන්න ඉතා ඉක්මනින් පුළුවන්කම ලැබෙන භාවනාවක් තමයි ආනපාන සතිය අපිට ධාන ධාන කියලා කියන්නේත් ඇත්තටම අපිට ධ්‍යානයක් උපදව ගන්න පුළුවන් කියලා කියන්නේ එයාගේ සමතේ තරම් තීව්‍රයි කියන එක. එතකොට මේ ධ්‍යානයත් එයාට ඉනිමගක් විසක් ඒක නවතින්න තැනක් නවතින්න තැනක් නෙවෙයි. ඉතින් ඒ නිසා ආනාපාන සතියේ තරම්ම ප්‍රබල වෙන්නේ. එහෙම තනි තනියෙන් භාවනා කරන එක හොඳයි කියලා හිතුණාද එහෙම නැත්නම් අපි ඔක්කොම එකට එකතු වෙලා ඉඳගෙන මොනා හරි ටිකක් කියව කියව ඉන්න එක හොඳයි කියලා හිතුණාද ඈ නෑ ඉතින් දැන් tamamම හිතන්නකො දැන් අපි ඔක ගෙදර ගිහිල්ලා කරනවා කිව්වට ඔක ලේසි වෙන්නේ ලේසි වෙන්නේ නැති නිසා අර මම ටිකක් කරන්න කිව්වේ එතකොට තමයි අපිට දැන් මේ දවස් දෙක ඉන්නවනේ එතකොට ප්‍රශ්නයක් මතුවුණත් සාකච්ඡා කරලා ඒක විසඳ ගත්තාම ගෙදර ගියාමත් පුළුවන් ගෙදර යනවද කියලා කවුද දන්නේ නේද? ඈ? ගෙදර යන්න ඕනි කියන මානසික මට්ටමින් වාඩි වුණොත් ටිකක් අමාරු වෙනවා. ඉතින් Tamanටම වැටහෙනවා ඇතිනේ මේක මේ හිත කොයිතරම්නම් ප්‍රබල විදියට නීවරණයන්ගෙන් මැඩගෙන තියනවද කියන කාරණා හෙටත් ටිකක් භාවනා කරන්න කැමතිද? එපා. එහෙනම් දැන් මෙහෙම තමයි දැන් බොහෝ දෙනෙක් ඉන්න පිරිස් සමහර අය පිට වෙලා ගිහිල්ලා තියෙනවා යම් යම් ගැටලු නිසා තමන්ගේ ඉතින් පෞද්ගලික ජීවිතයේ කටයුතු අතරනේ මේ ඉඩ වෙන් කරගෙන තියෙන හරි අමාරුයි නේද? ඉතින් පුන්සඳ පායන්නේ මාසෙට එකපාරයිනේ නේ. ඉතින් අන්න ඒ වගේ බොහොම අමාරුවෙන් වෙන් කරගත කාලයන්නේ තියෙන්නේ බොහෝ දෙනෙකුට. ඉතින් ඒ නිසා අපි හෙට උදේ උදෙත් නැවත මම කතා කරන්න ඉන්නේ නැහැ. හෙට උදේ වරුවේ උදේ ආහාරයෙන් පස්සේ Tamanට පුළුවන් විදිහට ඒ භාවනා කටයුතු ප්‍රගුණ කරලා දවල්ට නැවත එකට මම වැඩලා හවස් වරුවේ අපි දේශනාව ඒ තම තමන්ගේ තියෙන ප්‍රශ්න ගැටලුත් එක්ක සාකච්ඡා කරගෙන තව ටිකක් සතර සතිපට්ඨාන පිළිබඳව විග්‍රහයක් කරලා හවස 4 වෙනකොට අපි වැඩසටහන නිමාවටපත් කරන්න හිතනවා මොකද සමහරුන්ට සනුදා දවසේ දාගත්ත වැඩ කටයුතු තියෙන නිසා එහෙම තමයි සැලසුම් කළේ එහෙම හොඳයිද? ඉන්න පුළුවන් අය ඉන්නවා නම් ඉතින් හිටියට කමක් නැහැ නේද? හැමදාම හිටියත් කමක් නැහැ. ඉතින් අපි පින්න පාත කරලා හරි දානි ටිකක් දෙන්නම් නේද මොනවා? විශේෂයෙන් මොනවා හරි තව දැනගන්න දැනගත යුතු කාරණාවක් තියනවාද? ඔව් දැන් මාත දැන් අපි මෙතනත් මේ ආනපානය ඔස්සේ යනකොට අපිට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව විදිහට ධානය හතර වැඩෙනවා. එතකොට එතනින් එහාට අපිට චිත්ත සංකාරයේ විදියට හිතින් හිත ඇති බව දැනගන්නකොට අපිට අරූපී ධානත් වැඩෙනවා. එතකොට දැන් මෙතනදී මේ සූත්‍ර දේශනාවේ ධාන ගැන ලොකුවට කතා කරලා නැහැ. හැබැයි ධාන පසු කරමින් තමයි අපිට නිරෝධයට යන්න තියෙන්නේ. මොකද දැන් අපිට කාම ලෝකයේ විසිරෙන ස්වභාවය නවතිනකොටම රූපී ධානය තුල තමයි පිහිටන්නේ. හොඳයි. මෙහෙම දැන් අපි කල්පනා කරලා බැලුවොතින් මෛත්‍රිය කියලා කියන්නේ අපි අප්‍රමාණ චේතු විමුක්තියක්නේ. එතකොට දැන් අපි මේ මෛත්‍රී සහගත හිත ඇත්තටම අපි ජීවිතේ ප්‍රගුණ කරන්නේ සමතයක් විදිහටමයි. මොකද ඒක සමතයක් විදිහට අපි ප්‍රගුණ කරන්න හේතු දැන් මහත්යලටම තේරෙනවා අද ආනාපානේට අපි සිහිය තියාගන්නකොට අපිට හරිම හරිම අමාරු වුණා. හරිම අමාරු වුණා අපි හිත දුවනවා. ඉතින් අන්න ඒ වගේ අපිට සෑම භාවනාවකටම හිතේ සමතේට දැන් අපි එදිනදා ජීවිතේ කටයුතු කරනකොට නිතරම ගැටුම්නේ තියෙන්නේ. අපේ ජීවිතේ එදිනදා නිතරම හැලහැප්පීම් මත යන්නේ. මොකද අපි නිතරම ගෂ්ඨණයක් එක්ක ජීවත් වෙන ජන සමාජයක තමයි ඉන්නේ. ඉතින් එහෙම තැනකදී අපිට බොහොම උපකාරයක් වෙනවා මේ මෛත්‍රී භාවනාව කියන එක මෛත්‍රී හිත පතුරවනවා කියන එක. හැබැයි එතකොට දැන් අපි මේ මෛත්‍රී භාවනාව කරනකොට අපිට හිතෙන්න පුළුවන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියනකොට අපිට හිතෙන්න පුළුවන් මොකද්ද? අපිට හිතෙන්න පුළුවන් ආයෙත් අපි පුජ්‍යලය විදිහට පුජ්‍යලයන්ට ආත්ම දෘෂ්ටියකින් මෛත්‍රී කරනවා කියලා නේද? හැබැයි අපි කල්පනා කරලා ගත්තොත් ඇත්තටම අපි මෛත්‍රී කරන්න ඕන ඇත්තටම අපි මෛත්‍රී කරන්න ඕන පංච උපාදානස්කන්ධින් මිදිච්ච අයටද පංච උපාදානස්කන්ධය තුල ඉන්න අයටද ඈ ඈ මිදුණු අයට අපි මෛත්‍රී කරන්න ඕන නෑ අයියේ ඇයි එතන පුජ්‍යල භාවයක් එතන පුජ්‍යල භාවයක් නෑ පංච උපාදානස්කන්ධයෙන් මිදිලා. දැන් අපි අපිට වෛරය ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් මිදිච්ච අය කෙරෙහිද එහෙම නැත්නම් මේ ගැටෙන සමාජය තුළද? මොකද පංච උපාදානස්කන්ධයෙන් මිදුණු ස්වභාවයක් ඇත්නම් මෙහෙම ගැටි ගැටි ඉන්නේ නෑ. ඉතින් ඒ නිසා අපි දැන් හිතමුකෝ දැන් ඔය අහන්නේ සෝවාන් ඵලයෙන් සකු르දාගාමි ඵලයෙන් අනාගාමි ඵලයෙන් අරිහත් ඵලයෙන් කියලා. දැන් අපිට නුවණක් තියනවානේ දුකෙන් මිදෙන්න වෙන ක්‍රමයක් තියනවාද? දුකෙන් මිදෙන්න වෙන ක්‍රමයක් තියනවාද? නෑ දුකෙන් මිදෙන්න නම් අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මේ මහත්ඵල මහානිසංසයන්ටපත් වෙන්න ඕන බුද්ධ ශාසනේ නේද? ඉතින් එතකොට අපිට අපි කල්පනා කරන්න ඕන අපිට ඇත්තටම කායික වශයෙන් රෝග පීඩා වලටපත් වෙලා නම් ඒත් මේක කරන්න පුළුවන්. කරගන්න බෑ දැන් දුබල වෙලා අපිට අපි ඇඳක වැටිලා ඉන්නවා. හරි අමාරුද නැද්ද? ඒ කායික පීඩා මැද අපිට මේක කරන්න කරන්න බෑ. එතකොට ඒ නිසා අපි මුලින්ම මොකද්ද කරන්නේ අර දුවන හිත එක්තෙන් කරගන්න එක උපක්‍රමයක් වශයෙන්මොත් ලෝක සත්වයේ කෙරෙහි තියෙන අනුකම්පා විමුත් අපි මොකද්ද කරන්නේ? අපේ හිතේ තියෙන චිත්ත වේගය අඩු කර ගැනීම පිණිස අපි මෛත්‍රිය පුරුදු කරනවා. දැන් අපි හැබැයි අවසානට ඒක කියනවද නැද්ද දුකින් මිදෙත්වා කියලා. දුකෙන් මිදෙත්වා කියන තැනට එනකොට <clears throat> අපිට තේරෙන්න ඕන දුකින් මිදෙන්න තියෙන එකම ක්‍රමය මේ පුජ්‍යල භාවයේ ඉඳලා මොකද එකම ක්‍රමේ පංච උපාදානස්කන්ධය ඇත්ත දැකලා මිදෙන එක කියලා අපි දන්නවනේ. එතකොට අපි නොදැනද සියලු සත්වෝ නිදික්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කියන්නේ. නෑනේ. දැන් තථාගත බුදුරජාණන් වහන්සේ පවා බුද්ධත්වයටපත් වෙලා ලෝක සත්වයෝ කියන සංඥාවක් අරගෙන ඒ ලෝක සත්වයෝ කෙරෙහි මහා අනුකම්පාවකින් යුක්තවද නැද්ද ධර්මයේ දේශනා කරන්නට වඩින්නේ. අනුකම්පාවකින්. එහෙනම් දැන් අපිටත් මේ ධර්මයේ වැටහෙනකොට අපිට තේරෙනවා මේ ලෝක සත්වයෝ කියන තැන කොයිතරම්නම් මොකද්ද? කොයි තරම්නම් මුලාවකද ඉන්නේ. ඒ අයටත් අපි ප්‍රාර්ථනා කරනවා මොකද්ද? නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් භාවයටපත් වෙලා කොයි විදිහට හරි මොකද්ද? අවසානයේ මෙන්න මේ දුකෙන් මිදෙන මග මේ ඇත්තන්ටත් එළි වේවා. මේ අයට දුක් පීඩා නැති වෙන ඒ දුක් පීඩා තිබ්බොත් මේ මාර්ගයට එන්න වෙන්නේ නැහැ නේ. හැමදාම මේ කරදර කම්කටොළු බාධක මැද දුක් පීඩා විඳිමින් කායික මානසික අසහනෙන් ඉන්න අයට ධර්මය ගැන හිතන්න වෙලාවක් නෑ දුකෙන් මිදෙන වැඩපිළිවෙලක් ගැන හිතන්න වෙලාවක් නෑ. ඉතින් ඒ නිසා ඒ භාවනාව ඒ විදිහට වඩන එකේ ප්‍රගුණ කරන එකේ වරදක් නෑ. මොකද දැනගෙන කරනවා මිසක් නොදැන අපි කියනවද මේ පුජ්‍යලයක් නිවනට ගෙනියන්න ඕනේ කියන සංඥාවක් නෙමෙයි අපිට තියෙන්නේ. අපිට අපේ චිත්ත වේග පාලනය කරගන්න එක පැත්තකින් උපකාර වෙනවා අනිත් පැත්තෙන් මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස විදියට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වපු ආනිසංස ටිකත් ලැබෙනවා අපේ හිතේ විසිරුණු ස්වභාවය නැති වෙලා අපිට විදර්ශනා නුවණට එක පහසුවක් වෙනවා. නෑ දැන් දැන් අපි හිතමුකෝ අපි දැන් අද මේ ජීවත් වෙනවනේ නේද? අපි කනවා බොනවා නොඑක් නොඑක් කටයුතු කරගෙන රැකී රස්සාවන් කරගෙන අපි කාලය ගත කරගෙන යනවා. දැන් අපි හිතමුකෝ අපි නිින්දට ගියාට පස්සේ අපි නිින්දෙදි හීන දකින්නවනේ නේ. හීනෙන් කනවා බොනවා ඇවිදිනවා පංචකාම කටයුතු වල හීනෙමොත් නිරත වෙනවා. ඒ හීනේ දකින්න වෙලාවට කවදාකවත් අපිට හිතෙනවද මේ දකින්නේ හීනයක් කියලා? හිතෙනවද? නැහැ. හීනේ දකින්න වෙලාවට අපිට හිතෙන්නේ මොකක් කියලාද? ඒක ඇත්තක්මයි කියලා හිතෙන්නේ. දැන් ওই හීනේ ඉන්න අතරතුරම දැන් කාලා බීලා විනෝද වෙලා හීනෙන් සැරිසරනවා. හීනේ දකිනවා. ඒ හීනේ දැක දැක ඉන්න අතර කවුරු හරි හීනෙන්ම ඇවිල්ලා කියනවා කොහොමද? උඹ ඔය දකින්නේ හීනයක් නැගිටපන් කියලා. හීනෙන්ම නැගිටිනවා. හීනෙන්ම නැගිටිනවා. දැන් ඊට පස්සේ හීනේ ඇතුලේ මොකක්ද වෙලා තියෙන්නේ? හීනේ ඇතුලේ හීනයක් තිබිලා බොරු කියලා නැගිටෝප එක ඇත්ත වෙලාද නැද්ද? දැන් නැගිටපු වෙලාවෙ ඉඳලා ඒක ඇත්තක් කියලා හිතන් ඉන්නවද නැද්ද? ඇත්තක් කියලා හිතන් ඉන්නවා. අන්න ඒ වගේ තමයි දැන් අපි මේ ජීවත් වෙන ලෝකේ උඹලා දකින්න හීනයක් මිසක ඇත්තක් නෙවෙයි මේක විඥාණය තුලින් පෙන්වන විද්‍යාවක් මායාවක් කියලා දැන් අපි තට්ටුවක් දාලා කියනවනේ. කියනකොට දැන් හීනෙනේ හිටියේනේ. දැන් හිතනවා මොකද්ද? මේ කියපු එක මේ කියපු එක ඇත්තක් කියලා දැන් දරාගෙන නැද්ද? දැන් දරාගෙන නැද්ද? අන්න එහෙනම් දැන් තෝරගන්න ඕන. දැන් මේ දරාගෙන ඉන්න ටිකත් මේ දරාගෙන ඉන්න ටිකත් දරාගෙන ඉන්න විඥාණයෙන් විඥාණයනේ දරන් ඉන්නේ දැනුම. මේක දරන් ඉන්නේ විඥාණය තුන. ඉතින් ඒ නිසා අපි තෝරගන්න ඕන හීනේ ඉන්න කෙනාට හීනෙන් තට්ටුවක් දාලා ඔබ දකින්නේ හීනයක් කිව්වට පස්සේ මොකද්ද වෙන්නේ? ආ ඔව් නේන්නම් කියලා නැගිටිනවා දැන් එතකොට නැගිටප් එක ඇත්තක් වෙලාද නැද්ද? ඒක ඇත්තක් කියලා නැගිටපු කෙනෙක් ඉන්නවනේ. ඒ වගේ තමයි දැන් අපිට මේ නාම රූප විඥාන ඔස්සේ ගොඩනගෙන මේ ක්‍රියාවලිය ගැන කියලා දීලා. දැන් මේ හීනයක් දකිනවා වගේ හීනේ නැගිටලා නැගිටතර පස්සේ තේරෙනවා මොකක්ද? ඇත්තටම නැගිටතර පස්සේ තේරෙනවා දැක්කේ හීනයක් කියලා. හැබැයි දැන් අපි ඉන්නකොට මොකද්ද වෙන්නේ? දැන් අපිට මේ නැගිට්ටට පස්සේ ප්‍රඥාවෙන් අවදි වුණාට පස්සේ තේරෙනවා මේක බොරුවක් විඥානේ මායාවක් කියලා. හැබැයි ඒ නැගිට්ටට පස්සේ ඔබ හිතනවානේ දැකහිනයක් කියලා තෝරගන්නවානේ. හැබැයි නැගිට්ට තැනක් තියෙන්නේ මොකද්ද? නැගිට්ට තැනක් ඒ වගේම බොරුවක්. ඒ නිසා දැන් අපි මේක ප්‍රඥාවෙන් දකින්න තැන ඇත්තක් කියලා දෘෂ්ටිගත වුණොත් මොකක් වෙනවද? ඒකත් එහෙම ක්‍රියාවලියක් නෙවෙයි මේකත් විඥාන නාම රූප වලින්ම විදර්ශනාවටපත් කර ගන්න ඕන. ඒකයි මම කිය පිහිටන්න පිහිටන්න තැනක් නැහැ. මොකද අපිට තියෙන්නේ දැන් අපි විදර්ශනාවටපත් කරන හිත තියෙනවානේ. ඒතර අපිට හිතෙන්න පුළුවන් මේ හිත හිමනම් ඒකත් එහෙමම තමයි. ඒකත් එහෙමම තමයි ප්‍රඥාව කියන එක ප්‍රඥා චෛතසිකයක් නේ. ප්‍රඥාව අපිට දැනෙන්නේ හිතක් විදිහටනේ. වෙන ක්‍රමයක් නැහැනේ. එහෙනම් හිත ගොඩ නැගෙන්න අනිවාර්යයෙන්ම නාම රූප ප්‍රත්‍ය වෙනවාමයි. නාම රූප ප්‍රත්‍ය වෙනවාමයි. දැන් ඒතර කල්පනා කරන්න අපි රෑ අද රෑ නිදියගෙන හෙට උදේ නැගිටිනවානේ. එතකොට නිදියපු කාල සීමාව ගැන මන් නිදියගෙන හිටියා කියලා නිදියපු කාලේ මතකද? නෑ. දැන් ඔබ අවදි වුණාට පස්සේ ඔබ කියනවා මම මෙච්චර පැය ගාණක් නිදාන් ඉඳලා නැගිට්ටා කියලා. කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? එච්චර පැය ගාණක් මං නිදාන් හිටියා කියලා දැනුන්නේ නැහනේ. දැනුණාද? දැන් පුංචි ළමයෙක් අවුරුදු පුංචි කාලේ කිරි දරුවෙක් නිදියගෙන ඉඳලා නැගිටතර පස්සේ කියනවාද ඒ දරුවට තියනවාද මම මෙච්චර කා වෙලාවක් නිදන් ඉඳලා දැන් නැගිට්ටා කියලා එකක් නෑනේ එහෙම එකක් තේරෙන්නේ නැහැ. ඉතින් අපි තෝරගන්න ඕන අපි මෙච්චර කාලයක් ජීවත් වෙලා හිටියා කියලා අපි දැනගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ මෙච්චර කාලයක් මම පුංචි කාලේ ඉඳලා මෙහෙම මෙහෙම ජීවත් වෙලා හිටියා කියලා. ඒ දැනගන්න එකත් අර කාලයක් තිස්සේ නිදියගෙන ඉඳලා නැගිට්ටට පස්සේ දැනෙන එක වාගේ. ඇත්තටම කෙනෙකුට හිතෙන්න පුළුවන් පෙර මතකයක් තමයි මේ ඇවිල්ලා අපිට මෙනෙහි කරන්නේ කියලා. හැබැයි පෙර මතකයක් කියලා අපිට හිතෙන එකත් ඒකත් ඒ විඥානයේ ඔස්සේම ගොඩනගලා දීපු නාම රූප ක්‍රියාවලියක් මිස පෙර එකක් පෙර එකක් නෙවෙයි හේතුප්‍රත්‍ය මේ මොහොතේ ගොඩ නැගෙන්නේ. මොකද පෙර එකක් ගැන කතා කරන්න යන හැම තැනම වැටෙන්නේ කොහෙටද? ආයි වැටෙනවා ලෝකෙට ආයි වැටෙනවා ලෝකෙට. ඉතින් ඉස්සල්ලාම තෝරගන්න පහසුවට අතීත මතක සටහනක් කියලා ගත්තර කමන්නේ හැබැයි අතීතෙන් ආපු එකක්ද ඒක. වර්තමාන හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගිච්ච විඥාන නාම රූප ක්‍රියාවලියක්. අන්න ඒකත් ඒ විදිහට විදර්ශනා කරන්න ඕන. ඔව් අර හීනේ මම දැන් දැක දැක හිටියේ නැගිට්ටා වාගේ අපි ඉතින් මේ ප්‍රඥාවත් දැන් මම ආඩම්බරෙන් පංච උපාදානස්කන්ධයේ ඇත්ත දකින්නවා කියලා ගන්න තමයි කොයි විදියෙන් හරි මේකේ රඳවන්න තමයි මේ විඥාණය උත්සාහවන්ත වෙන්නේ ඔව් දැන් අපි මෙහෙම කල්පනා කරමුකෝ. දැන් ඇත්තටම අපි රූපේ ගැන කතා කරනකොට අපි රූපකාණ්ඩයේදී ඒක සෑහෙන්ට දුරට කතා කරලා තියෙනවා. ඒතර දැන් මේ රූප ගැන කතා කරනකොට රූපය 11 ආකාරයකින් විග්‍රහ කරලා දැන් අපිට දෙනකොට දැන් අපි නැවත රූපකාණ්ඩයේ සහ අභිධර්මයේ අධ්‍යයනය කරපු බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව තමයි ඒ අය නැවත වැටිලා තියෙනවා ඇති රූපයක් තියෙන ඇත්තටම ඒ ගැන අපිට හොයන්න ඕන කියන තැනකට අපිපත් වෙනවා. හැබැයි අපිට හොඳට වැටහෙන්න ඕන කාරණාවක් තමයි ඒක දුර හෝ වේවා ළඟ හෝ වේවා අතීත හෝ වේවා වර්තමාන හෝ වේවා අනාගත හෝ වේවා සියුම් හෝ වේවා ඝන හෝ වේවා හීන හෝ වේවා ප්‍රනීත හෝ වේවා ඔය යම් ආකාර කුමන රූපයක් වුණත් දැන් අපිට මේ රූපය ගැන ඉගෙන ගැනීම දැන ගැනීම දැනුමක් විතරයි. හැබැයි කොයි ආකාර රූපයක් ගොඩ නැගුණත් ඒ ගොඩ නැගෙන රූපය අපිට ගොඩ නැගෙන්නේම මොකක් තුලින්ද? අපි මේ රූපය ගැන දැනගන්නේ විඥානයේ තුලින් තමයි අපි රූපේ ගැන දැනගන්නේ. අන්න ඒ නිසා තමයි කියන්නේ රූපයෝ රූපස්කන්ධයෝ නොවෙත්. රූපයෝ රූපස්කන්ධයෝ නොවෙත්. හැබැයි රූපස්කන්ධය කියන එකට රූපය දාන්න පුළුවන්. රූපය දාන්න පුළුවන්. මොකද අපිට හීන රූප හම්බ වෙන්නේ පනීත රූප හම්බෙන්නේ දුර ළඟ කියන ඔයාදී ඕනම රූපයක් හම්බෙන්නේ මොකක් තුලින්ද අපිට හම්බෙන්නේ විඥානයේ ක්‍රියාකාරීත්වය තුලින්මයි ඉතින් ඇත්තටම අපිට මොනාකාර රූපයක්ද මේක මේ විදිහයි මේ විදිහයි මේ විදිහයි කියලා විස්තරාත්මකව දැන ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ මොකද දැන් ඒ කාරණාව මන් රූපය ගැන විස්තර කර කර ගියොතින් නැවත මට ලොකු දේශනාවක් කරන්න වෙනවා. ඒ ගැන මම දේශනාවක් කරලා තියෙනවා රූපකාණ්ඩය කියලා දේශනා 20ක් විතර 24ක් විතර. ඒ දේශනාවල මම ඒක දිගට විස්තර කරනවා. ඉතින් ඒ නිසා සරලවම කිව්වොත් රූපය කියන එක අපි කල්පනා කළොත් ඇත්තටම රූපය කියන එක මොන වගේ එකක්ද? ඈ ඔය ඇත්තටම රූපය ගැන දැනගන්නේ විඥාණයෙන් නම් අපි තෝරගන්න ඕන නාම රූප විඥාන වලින්නේ කියන්නේ නාම රූප තුලින්නේ විඥානේ කොට නගන්නේ. එතකොට ඒකේ රූප කොටසට ඔය මොනයන් ආකාර රූපයක් හෝ ඇතුළත් ඇතුළත් වෙනවා. හැබැයි ඒ රූපේ නিত্য වූ පවතින රූපයක්ද නැහැ. සංකතම් පටිච්ච සමුප්පන්නම් නේද? එතකොට දැන් අපි කල්පනා කරන්න ඕන ඒ රූපයේ සංකතව පටිච්ච සමුප්පන්නව ගොඩනගපු එකක් මිසක් හීන කියලා රූපයක් සත්‍ය වශයෙන් තියනවා නෙවෙයි. ප්‍රනීත වූ රූපයක් සත්‍ය වශයෙන් තියනවා නෙවෙයි. හැබැයි අපි හීන රූපයක්, ප්‍රනීත රූපයක්, දුර රූපයක්, ළඟ රූපයක් කියන තැනට දෘෂ්ටිගත වෙන්නේ මොකක් නිසාද? විඥාණයෙන් අර දෙපැත්ත හදලා දුන්න නිසා අපි මොකද්ද වෙන්නේ රූපය දකින්න කෙනෙක් ඉන්නවා ආවල් රූපයක් තියනවා කියන තැනට වැටෙනවා එහෙනම් පංච උපාදානස්කන්ධය තුලින් තමයි එහෙම නැත්නම් රූප උපාදානස්කන්ධය තුලින්ම තමයි රූපය ගැන හඳුනගන්න අවස්ථාව ලැබෙන්නේ එහෙම වුණොතින් හෙට උදේ වරුවත් භාවනාව භාවනාවම කරමු නේද? මොකද මම හිතනවා ඒක වැදගත් කියලා. මොකද දැන් මෙතනින් පිට වෙලා ගියාට පස්සේ ඔය තියෙන නිදහස නැහැනේ ගොඩක් දෙනෙකුට. ඉතින් ඒ නිසා හෙට උදේ ආහාරයෙන් පස්සේ නැවත මම එන්න අවශ්‍ය නැහැ. භාවනාවට භාවනා කටයුතු ඒ විදිහට සිද්ධ කරගෙන මේ පුළුවන්කම ලැබෙනවා නැවත දහවල් එකට මම වැඩලා තියෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරලා මේ සතර සතිපට්ඨානය පිළිබඳ යම් කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරලා අපි හවස 4ට වැඩසටහන නිමාවටපත් කරනවා ඒ විදිහට කරමු අපි අද මොකක් හරි පොතක් දෙන්නම්. එතකොට ඉදිරි වැඩසටහන් පිළිබඳ ඔබට තියෙන අදහස් සහ මේ වැඩසටහනේ තියෙන අඩුපාඩුකම් සහ ඉදිරියට මේ මේ දේවල් සිද්ධ කළොත් හොඳයි කියන කාරණාවක් තියෙනවා නම් Tamanගේ අදහසක් ඒ අදහසේ පොතේ සටහනක් දාන්න දැන් අපි පොතක් ලබලා දෙන්නම් ඒකේ විදිහට ඔබලා ගේ අදහස සහ ඉදිරියේදී මේ මේ විදිහට මේක සංවිධානය කරගෙන කටයුතු කළොත් හොඳයි කියන අදහස ඉදිරිපත් කරන්න. එහෙනම් හැම දිනාටම යහපතක් වේවා. ත්‍රිවන් සරණයි. සුඛී හෝතු අවිභාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti ස්වග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු